අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදුපති ලිඛිත ප්‍රශ්න වලින් අපි සතිವಾರය ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරංගයෙන් ඉල්ලා සිටිමු ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 8ක් තියෙනවා ධර්මදේශනාව සම්බන්ධ ප්‍රශ්න දෙකක් තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මා සක්මන් භාවනාව සිදු කරන්නේ වමහා දකුණ වශයෙන් මෙනෙහි කරමිනි. මට සිත ඉවතට යාමට පෙර පියවර 30ක් හෝ 40ක් නොකඩවා කළ හැකිය. පසුව මාගේ සිත නිතරම පිට යන බව මට දැනුනි. ඉන්පසු මම සුළු මොහොතක් නතර වී සිත පිට ගියා යනුවෙන් මෙනෙහි කළෙමි. ටික වේලාවකින් නැවතත් මට සිත අරමුණට ගත හැකි වූ බව දැනුණු නිසා මා පුරුදු පරිදි සක්මන ආරම්භ කළෙමි. නැවතත් පියවර කිහිපයක් සක්මන් කළ විට යටිපතුලේ විලුඹ ප්‍රදේශයේ විශාල වේදනාවක් දැනුණ අතර එයද වේදනාවක් යයි මෙනෙහි කළ පසු වේදනාව සියුම් වී නැතු වී යන ස්වභාවයද මා නිරීක්ෂණය කළෙමි. භාවනාව තවත් ඉදිරියට කරගෙන යාම සඳහා උපදෙස් පතමි. පර්යංක භාවනාව මා සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාව සඳහා සැහැල්ලු ඉරියව්වකින් වාඩි උනේමි. ටික වේලාවකට පසු දැස් පියාගෙනම මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කළෙමි. ඉන්පසු මාගේ සිත නාසිකාග්‍රේ වෙත යොමු වී ඇති බව මට වැටහුණි. ඉන්පසු මම ඉබේ වැටෙන හුස්ම දෙස සතියෙන් බලා සිටියෙමි. මෙසේ වාර 20ක් 30ක් පමණ හුස්ම නිරීක්ෂණය කළ මාහට දැනුනේ ආශ්වාසයේ දිගු සිසිල් වායු ධාරාවකින් ආරම්භ වී නාසයේ ඇතුල් බිත්තිවල ගැටෙමින් නාසය මුදුනේ හුස්ම හිරවන බවත් නාසය මුදුනේ හිර වී ඇති හුස්ම කෙටි වායු ධාරාවකින් උණුසුම්ව සියුම්ව දියරයක් වශයෙන් නැති වී ප්‍රස්වාසය වන බව මට වැටහුණි. අපහට නිවැරදි ධර්ම මාර්ගයේ පෙන්වන ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවන් සුවයම සැලසේවායි කියා ප්‍රාර්ථනා කරමි. මේකේ පරියන්ක විස්තරේ තියෙනවා දෙවෙනිට මතුවෙච්ච වේදනා දිහා බලනකොට ඒ වේදනා දිහා විස්තර සහිතව බලලා වේදනාව ගෙවෙන හැටි දැක්කයි කියලා. ඉස්සලා තියෙන හිත පිට යෑම පිළිබඳව එච්චර විස්තරයක් නැහැ. නමුත් හිත පිට ගිය කාපහුව අරමුණට ආපු බව දැනගත්ත නිසා දිගට සක්මන් කර ගන්න පුළුවන් උනායි කියලා. එතකොට පරියන්කේදී ගත්තත් මේ ආශාස වශයෙන් ගත්ත එක ප්‍රසආසී පිට වෙනවා. මම කියලා ගත්ත බර දකුණට යනකොට හැලෙනවා. මේ විදිහට මේ අරමුණ වල ගිවන් වෙන පැත්ත මතුවෙන්න හදන වෙලාවක් මේ තියෙන්නේ. නිසා මතුවෙන අරමුණ මොකක් වුණත් ප්‍රශ්න නැහැ. ඒක මූල කර්මස්ථානයේ හෝ බාහිර අරමුණක් වුණත් කමක් නැහැ. ඒ වෙල යනවනේ වුණා. ආනේ යන්නේකට ද්වේෂ කරන්නත් එපා ප්‍රේම කරන්නත් එපා. මට මේක වේවා මේක නොවේවා කියලා වැඩි හිත් කරදර ගන්න නැතුව ඒ එනේන අරමුණ දිහා මූල කර්මත්තන උනත් නොඋනත් හිත්පාදා වෙන්නේ තෝරන්න ගියොත්. ඒක ඔතෙන් ඊට පස්සේ කොයි අරමුණෙත් මේ ගෙවන් වෙන තැන බලන්න. නැවත අරමුණ ගෙවුනට පස්සේ ආපහු gedere එන හැටි. ආන්න එක බලන්න පටන් අරගත්තොත් ඔක පරියන්කේද සක්මනේද මූල කර්මතාවය නැද්ද කියන එක නැතුව මේ අරමුණ මොන නාඩගම් නැටුවත් ඒ අරමුණ වල ගෙවන් වෙනකොටස අතින් අහ බුදුම ගෙවල් gedere පැමිණීමේ ගතියක් වෙනවා. ඉන්න තැන දන්න තැනට එන ගතියක් තියෙනවා. ආන්න ඒක පුරුදු කරන්න. එතකොට ඔයිටත් වැඩි භාවනාවට ඉජු වෙනවා. බලවත් වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකයේදී හිඳගෙන සිටිනා ඉරියව්ව දෙස බලන්න සූදානම් වෙන විටම කැරකෙමින් වේගය ඉහළට යනවා පෙනී. හුස්ම ගන්නා බව දැනුණත් ස්පර්ශවන ස්ථානයක් නොපෙනී. ඉහළට ඇදෙනා වේගය දෙස බලා සිටිද්දී එක තැනක නතර වී වේගය සියුම් වී නිහඬව සෑහෙන වේලාවක් බලා සිටී. නැවත වේගය ඉහළට ඇදී නැවතත් නිහඬතාවය දෙස බලා සිටී. මේ ආකාරයට කිහිප වතාවක්ම සිදුවේ. පැය සම්පූර්ණ වන නිසා පර්යංකයෙන් නැගිටි. ඉඳ හිට සිටිවිල්ලක් ආවත් බාධාාවක් නැත. සක්මනේදී ඇවිදින බව සතියෙන් හොඳින් දකිමින් කිහිප වතාවක් වැලිමලුවේ එහාට මෙහාට ඇවිදී. ඉන්පසු ඇවිදින බවද සිතින් ගිලිහි සතිය හොඳින් පවත්වා ඇවිදී. සිටිවිලිද ආවේ නැත. ගෞරවනීය ස්වාමින් වහන්සේ සෑහෙන වේලාවක් මුළු කයද සැහැල්ලුවෙන් පහසුවෙන් ඉදිරියට ඇදී ගියේය. මුළු කයේම සැහැල්ලුවක් ඇති වී තිබූ නිසාදෝ වෙන්නට ඇති බඳපටියේ පමණක් අපහසුතාවයක් දිගටම දැනුනේය. ටික වේලාවකින් එයත් නොදැනී සැහැල්ලුවෙන් සක්මන් කිරීමේදී පැය අවසන් විය. අනෙකුත් අවස්ථාවලදීද බොහෝ විට සතිය පවතී. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ පෙරේදා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කළ නිසාද මන්දා භාවනාවේදී මෙතෙක් අරමුණු වශයෙන්ගත් සියල්ල දැන් අතහැරි ලෝක ස්වභාවය පෙනෙනා බවක් සිතට දැනුනේය. ඉදිරියටත් නැවත එනතුරු භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා. මේ භවයේම සසර දුක්ගිනි නිවේවා. තෙරුවන් සරණයි. ඒකේදී අර ආසල් ප්‍රසවාසයේ දෙකේ ආශාසී නිමාවෙත් ප්‍රසවාසී නිමාවෙත් මොකද්දෝ සාන්තිකර තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ ආශාසී දිහා බලන්නේ නැතුව නැත්තම් ඒක දිහා නොබලා ආශාසී නිමාවේ තියෙන මේ සාන්තිකර තත්ත්වේ ප්‍රසවාසී නිමාවේ තියෙන මේ සාන්තිකර තත්ත්වය දිගට සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන් කරනකොට එන මේ සාන්තිකර తত্ত্বය ස්වභාවය කරගෙන ඒක දක්නාසුළු විදියට භාවනා කරන්න ඒක දකින්න ලෑස්තිලා භාවනාවට බහිනවා නම් මොනම දෙයක් කරදරයක් නෙවෙයි. එන හැම කරදරෙම ගෙවෙනවා පේන්නේ. කරදරේ ඉවර වෙනවා. ඉතින් ඒ කරදරේ ඉවර වෙනවා කියලා කියන්නේ සාන්තියක් තමයි. ඒ නිසා හැම අරමුණක්ම කරදරයක් විදිහට සලකන්න වෙනවා. මූල කර්මස්ථානෙත් ඇතුළු. ඒ මූල කර්මස්ථානයේ හෝ වෙන අරමුණු හෝ తాවකාලිකව හෝ දිගින් දිගටම ගෙවෙනවා දන්නවනම් ඒක මෙතෙක් කරපු භාවනායේ ප්‍රතිඵලයක් වශයෙන් සලකලා ඒකට අනුග්‍රහ වෙන විදිහට ගෙවීමට අනුග්‍රහ වෙන විදිහට ක්ෂය වීමට අනුග්‍රහ වෙන විදිහට නිරෝධයට අනුග්‍රහ වෙන විදිහට, පටිනිස්සග්ගයට අනුග්‍රහ වෙන විදිහට කරන භාවනාවට කියන්නේ khයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන. ඉතින් ඒ නිසා නිදාස භාවනාවට යනකොට ආන්න ඒ මානසිකත්වය ඇති කරන යන්න. ඒකට මම හිතන්නේ ගිහිල්ලා අපව එන්න වෙන එකක් නැහැ කියලා. දැන් එන්න අහලා තියෙන මේකේ. එන්න ඕනේ නැහැ. තවන් ඉන්න තැනක ඉඳගෙන කම්බස් කරගන්න ගයි තියෙන වැඩේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස ධාතු මනසිකාරය වරහන් ඇතුලේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. එහිදී ඇදෙන ස්වභාවයත් උණුසුම් ස්වභාවයත් වායු ධාරාවන්ගේ හැසිරීමද සමහර විට දැනේ. ඉක්මනින්ම වේදනාවන් දැනෙන්නට පටන් ගනී. ඒවායේ විවිධ ස්වභාවයන් දැකිය හැකි විය. දැවෙන, අනින, කකියන වැනි පීඩාකාරී බව බොහෝ විට අත්විඳිමි. දිගින් දිගටම වේදනාවන් මෙනෙහි කරද්දී එය පටන් ගැනීම හා ගෙවී යාමද දැකිය හැකි විය. සමහර විට වේදනාව ඊතා පීඩාකාරීව පවතිද්දී එය මෙනෙහි කරනා විට කය නොදැනී ගොස් වේදනාව හා එය මෙනෙහි කරනා සිත පමණක් වැටහි. මෙය වාර දෙකකදී සිදුවිය. වේදනාවන් මෙනෙහි කිරීමේදී සතිය හොඳින් පවතින බව වැටහි. සමහර පර්යංකවලදී පැයට වඩා වේදනා මෙනෙහි කළද වේදනාවන් අවසන් නොවීම සමහර විට පර්යංකයෙන් නැගිටින්නට සිදුවේ. වරහන් ඇතුලේ පැය අවසන් නිසා හෝ වේදනාවන්ගේ ත්‍රියුර බව දැරිය නොහැකිව මා වීරෙන් හා සතියෙන් වේදනාවන් මෙනෙහි කළද ඊතා දැඩි වේදනාවන් නිසා පරයන්කය අවසන් කරන්නට සිදුවීම භාවනාව දියුණු වීමට බාධකයක් බව මට වැටහේ. එහෙත් ඒ වේදනා මෙනෙහි කරන අවස්ථාවන් නිර්වින්දනය නොකර සැත්කමක් කරනවා වැනි දැඩි වේදනාවන්ය. ස්වාමින් වහන්ස දෙපා නමද සුදුසු උපදේශක් දෙනමින් ඉල්ලා සිටිමි. පින්වත් ඔබ වහන්සේට නිවන සාක්ෂාත් කරන්නටම ලැබේවා. කියන්නේ අතක් පිට අතක් තියාන වාඩි වෙලා ඉන්නකොට ඔහොම වේදනාව එනවනම් හිතන්න gedara dore වැඩ කරනකොට කොච්චර එනවද? නමුත් කොච්චර නිර්වින්දන වෙලාද ඉන්නේ අපි මේවා වැටෙන්නේ අන්නේ නිර්වින්දන තමයි මදේ පමාදේ කියලා කියන්නේ. gedara ඉන්නකොට මේකට වැඩි අපි දහසක් වැඩ කරනවා මොනක්වත් වැඩ නැහැ. බල්ලෙකුට හැතැම්ම නෑ වාගේ. ඔය යනවා. මොනක්වත් නැතුව අත පිට අතක් තියානකොට කප්පනවා කොටනවා පුච්චනවා කන්‍යම් මරණ්‍යම් කියන තමයි තියෙන්නේ. එතකොට ඒක දක ගන්න දරා ගන්න බැරි තරමට පේනවා. ඉතින් ඒකට හිතෙනවා මේ නිර්වචනය කරන්නේ නැතුව ඔපරේෂන් කරනවා වගේ තමයි කියන්නේ. මේ මිනිස්සේ ජීවිතේම ඔපරේෂන් නැත්තම්. ඉතින් ආ ඉල්ලනවා නම් තව ඊට වැඩි දිග මනුස්ස ආත්මය සුදු මනුස්ස ආත්මයත් ලස්සන මනුස්ස ආත්ම භාවයක් බලු බෙට්ටක ඉහළ කරන්න නැතුව පහළ කොන ලැබේවා කියලා ඉල්ලනවා. බලු බෙට්ට ගොතනත් බලු බෙටි තමයි. ඔයෙන් ගත්තත් එකයි. ලස්සන එකක් වුණත් මැද එකක් වුණත් ගණ්ඩ මේකේ දෙයක් නෑ. ඉතින් ඕක මේ පරියන්කේදී විතරක් නෙවෙයි එදිනදා දකින්න තරම තියෙනවා නම් අපිට කියත හැකි එදිනදා සතිය තියෙනවා කියලා. මේක නැත්තම් කියන දෙනේ භාවනා කරනකොට විතරයි වේදනාව එන්නේ. නැති වෙලාවට වේදනාවක් නෑ. මොකද අපි නිර්වින්දන වෙලා ඉන්නේ. අපි මදේටපත් වෙලා ප්‍රමාදයටපත් වෙලා ඉන්නේ වර්තමානයේ නෙවෙයිනේ. මේ වැඩේ ඉවර කරන්න කොයි වෙලාවේද? අරයාගේ ලකුණු ගන්නෙ කොහොමද? අරයාට අයියා වෙන්නේ කොහොමද කියන නිසා ඔක්කොම නිර්වින්දන වෙලා තියෙනවා. ඉතින් මේ අපි බොන මිනිසුන්ට බැන්නට කොයි එකක් බීලා තමයි ඉන්නේ. බීලා නැත්තම් පෙනෙයි නිරන්තර නැතුව ශල්්‍ය කර්මයක් තමයි පුත්‍ර ජානසික වචනෙන් කියන උදේට කසපාර 300යි. දවල්ට කසපාර 300යි. රාට කසපාර 300යි කන මේ චුදිතේ ඉරගෙතර ඉන්නා වගේ තමයි කියලා කියනවා මේ කය පවත්තන්නේ. ඉතින් මේක හොඳට සතිය පිටනවා කායන පස්සනාවට වඩා වේදනාන පස්සනාව බොහෝම තීව්‍රයි. ඉතින් උංගව දෙනෙක් ඒකට කැමති නැහැ. උඟ දෙනෙක් හිතනවා මේ මූල කර්මස්ථානේ ඉන්නේ හොඳයි වේදනාව නොදකින්න නම් හොඳයි කියන්නේ. මූල කර්මස්ථානේ යන්නේ වේදනාව දකින්න තමයි. මූල කර්මස්ථානේ සාර්ථක වෙච්ච ගමන් හිත යන වේදනාවට. ගියාට පස්සේ පේනවා මේ භාවනා කරන්න නැත්නම් වෙන මොනවත් නැහැ. ඒව මොකක්වත්ම නැහැ. භාවනා කරන්න ගියාම කුඹුරු කොටනවා වගේ. ගල්පත් රාජකාරී කරනවා වගේ. ඉන්නම බෑ. ඉතින් ඒ නිසා අපිට කාටද කීකෑ භාවනා කරපළයි කියලා. භාවනා කරනවා කෝක් ගහනවා. ඇයි හද්දී මේ කාල බුදිය ගන්න තියෙන කේ යෝක් එකේ මේ නිර්වේදනය කළ ඔපරේෂන් එක කරන්න තියෙදි මේක මේ අමු පිට කපනවා. ලේ පිට කපනවා. සිංහල වේදකමේ ඉංග්‍රීසි වේදකමේ වෙනස එච්චරයි. සිංහල වේදකමේ ඇහි සුදු අයින් කරනවා ඇහැ මේ නිර්වේදනය කරන්න නැතුව. ඉදි බලන්නේ නිර්වේදනය කරන්න නැතුව. ඒක නිසා ඒ මේ වික්‍රමාරච්ච වේද මහත්තයා කියනවලු පුරුෂයෙක් නම් මම දැන් ඇහැ බලනවා හිටපන් කියලා බලනවා. පිරිමියෙක් නම් වියතපන්. පිරිමිකම නැත්තම් ඉන්ජෙක්ෂන් ගහලා නිරන්ජනය කරලා කරපන්. සිංහල වේදකම නිසා වැඩි ශල්්‍ය කර්ම වලට කට්ටිය කැමති නැහැ. ඉංග්‍රීසි වේදකම කියන වැද්දගත්ම දේ තමයි ශල්්‍ය කර්මයේ මොකක්ද නිසා නිර්වින්දනයේ නිසා. එනේ කට්ටිය බොණ්ඩ කැමති නිසා. සෑහෙන්න වීපුවාම ඕනේ නිර්වින්දනයක් කරතයි. ඒ නිසා මේ පුළුවන් තරම් පුදුර ජනන්ත කියන්නේ මේක නිර්වින්දනය කරන්නේ නැතුව බලපන් බැලුවොත් තවත් මනුස්ස ආත්මයක් ඉල්ලයිද? ඕක කොහොමනම් තිරිසන් ආත්මය කොහොමද? ප්‍රේතනිකාය කොහොමද? ඒක තමයි අපි ගෙදර වගේ තියෙන්නේ. දැන් මේක පේන එක තමයි අපිට තියෙන කරදරේ. ඒ නිසා කවදා හෝ මේ පේන එකට සාදර වෙන්න පුළුවන් නම් ඔන්න බුද්ධ පුත්‍රෙක් කිය හැකි. බුද්ධ දොහිත්‍රකාවක් කිය හැකි. යෝගාවචරෙක් කිය හැකි. ඉතින් දැන් තමයි කැමති නම් ඔය නිර්වින්දනය කරන්නේ නැති ඔපරේෂන් එක. ශල්්‍ය කර්මය තමයි තියෙන්නේ. ඒ අපි දරුවෙක් හදනවා කියන්නේ ඕන්න වගේ වදයක් හදන එක තමයි. තව තව ආත්මයක් පතනවනම් තව මිනිසෙකුට ආයත් මනුසාත්ම භාවයක් දෙනවනම් ඉතින් ඕක තමයි කියන්නේ තොට එහෙන ගහපි කියන එකම තමයි කියන්නේ තියෙන්නේ. ඉතින් ඒක කියන්න හොඳ නැහැ. ඕක තමයි නිරන්තරේ කරන්නේ તો කපණ එක තමයි ආත්මය කියලා කියන්නේ. ඉතින් පුදුනාද කියනවා ආයේ එඤ්ඤං කියන්න එපා. යඤ්ඤං කියලා ඵලයන්. ඕක බලලා කායන වසනට වැඩි අමාරු යෝග බැලුවොත් පේන්න තියෙන්නේ දෙකට කවු පණුවෙක් වගේ. කොට දාපු මාළුවෙක් වගේ. දුමාකාර වේදනාවක් විඳවිල්ලක් තියෙනවා. ඉතින් මේ මේක සැපයි කියලා කියනවනම් ඉතින් ඒ ඒ ඉතින් මොලේ නරක් වෙලා තමයි. අනිත් එක මේ අසුචි කොටේ තව මේ රත්තරන් කෑලි හොයනවනම් මේ මේ දුක් කොටේ සැපක් හොයනවනම් ඒත් වෙන්නේ නැහැ. හැබැයි ඒව දැන ගැනීම සැපක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මෙන්න මේ වගේ දෙයක අපි ඉන්නේ. මනුස්සකම කියන්නේ මෙහෙම එකක් කියලා දැන ගැනීම නම් සැපක් කියලා කියන එක ඥාණයෙන් ස්පර්ශ කරන සැපක්. ඒ නිසා මේකට සාදර වෙලා දිකට කරමු හැප්පෙන්න දෙයක් නැහැ මොනවාක්වත් ඇඟේ. දවසින් දවස දවසින් දවස යෝගාචරණ නොදැනගත්තට දරන්න පුළුවන් වේදනාව වැඩි වෙනවාමයි. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ගොඩාක් කල් යනවා. ඔහොම වේදනාවට මුහුණ දීගෙන දීගෙන ඉන්නකොට දැරීමේ ශක්තිය ඉහළ යෑමක් සිද්ධ වෙනවා. ඒක පුත්‍රයන්වන්සේ සාතික් කරනවා. ඒක තේරෙන්නේ අසාධ්‍ය රෝගයක් ඇති දවසට කියලා කියනවා. ඒ නිසා සත්‍ය වඩපු යෝගාවචරය නිවන් දකින්නේ අසාධ්‍ය රෝගයක් ඇති දවසේ ඉනවා. දැන් මට මේ රෝගයක් තියෙදි දරාගෙන ඉන්න පුළුවන් කියලා. ආනිසංස ලැබෙන්නේ ඩාට තමයි. ඒ නිසා මේ රෝගේ එන්නේ ඉස්සෙල්ලා ඒකේ තාක් දුරට මේ සතිය වැඩිම කටයුත්ත කරන්න තමන් කෙරෙහි අනුකම්පාවෙන් එහෙම නැත්නම් හිතසුව සලකලා අර්ථ කුසලයේ සලකලා අවසරයි පින්වත් ස්වාමින් වහන්ස මම ප්‍රස්වාසයේ සිදුවන අවස්ථාවේ ප්‍රස්වාසයේ යයි මෙනෙහි කළෙමි මම ආස්වාසයේ ඇතුළු වන බව නිරීක්ෂණය කළෙමි. සිසිල් බවට වැටහුණි. ආස්වාසයේ දකුණු නාසයෙන් ඇතුළු වී ප්‍රස්වාසයේ වම් නාසයෙන් පිටවන හැටි නිරීක්ෂණය කළෙමි. ඒ අවස්ථාවේ මම ආනාපානයේ සිටින විට මගේ දකුණු කලවේ උඩ කොටසේ වේදනාවක් ඇති වුණා වගේ දැනුනි. වරහන් ඇතුලේ එය කෙනෙකු වාඩි වූ විට මෙන් ආශ්වාසය ප්‍රාශ්වාසය කරමින්ම කකුල අතගා බැලීමි. නමුත් කිසිවකු නෑ. නැවත ආශ්වාස ප්‍රශ්වාස කළෙමි. ඉන්පසුව විනාඩි 20ක් 30ක් නිරීක්ෂණය කළ පසු නැවත හිසට තද වේදනාවක් දැනුනි. මෙය වේදනාවක් වේදනාවක් යයි හිතමින් ආශ්වාස ප්‍රශ්වාස කරන විට වේදනාව නැති විය. නැවත පපුවේ දකුණු පසට වේදනාව දැනුනි. එයත් වේදනාවක් යනුවෙන් මෙනෙහි කළෙමි. එයත් නැති විය. නැවත භාවනාවේ සිටම හුස්ම පොද බැලීමි. උදරය පැත්තේ පිම්බෙන හැකිලෙන ස්වභාවය වටහා ගතිමි. ආස්වාසය හා ප්‍රස්වාසය නාස්පුඩු වලින් ඇතුළු වන ආකාරයෙන් පිටවන ආකාරයෙන් කරගෙන ගියේය. කාලය අවසන් විය. පින්වත් ස්වාමින් වහන්ස අපහට ලබා දෙන උපදේශා දේශනා නිසා හරියාකාරව භාවනාව කරගෙන ගියෙමි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම පාදයේ ඔසවනවා ඔසවනවා යයි මෙනෙහි කළෙමි. මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. පාදය ඉදිරියට යැවීමේදී යවනවා යවනවා යයි මෙනෙහි කළෙමි. එහිදී මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. පාදයේ බිම තබන අතර තබනවා තබනවා යයි මෙනෙහි කළෙමි. ඉන්පසුව වම දකුණ වශයෙන්ද පියවර 20ක් 30ක් ගිය පසු නැවත ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන්ද පැය භාගයක් ගත කළෙමි. පියවර තබන විට දෙපා පොළවට ඇද ගන්නවා වාගේ දැනුනි. තවත් පියවර මැන්න විට සතිය හොඳින් පිහිටා තිබුණි. පාද එකවර සීතල වී යන්නාසේ දැනුනි. තව පියවර තබන විට මඩේ එරුණ විදිහේ අපහසුාවක්ද දැනුණ නමුත් සතිය පිහිටුවාගෙන සක්මන් කළෙමි. පැය අවසන් වී එන විට හිතට හා පාදවලට අමුතුම සුවයක් දැනුනි. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදේශනා දේශනාවලින් අප ඊටමත් උනන්දුවෙන් මෙම භාවනාව කරගෙන යයි. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවන ඊතා ඉක්මනින් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අපේ නයිගා ප්‍රසන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මූල කර්මස්ථානයේ වශයෙන් සතිය පවත්වන්නේ පිම්වීම හැකිලීමයි. ඔබ වහන්සේගේ ඊයේ පැවති ධර්මදේශනාවන් මට බොහෝ ප්‍රයෝජනවත් විය. උදයප්පයේදී මා විවිධ විදිහට දීප්තිමත් ආලෝක දැක පසුව ක්‍රමයෙන් ආලෝක නැති වී ගියේය. ඊට පසු අඳුරු නිල් පසුබිමක වහා ඇති වී නැති වී යන අයුරු දිගටම අත්දැක්කෙමි. ඒවන විට පිම්බීම හැකිලිම දුටුවේ මුල මැද අවස්ථා ප්‍රකට නොවි අග අවස්ථාව පමණයි. දැන් තද නිල් පසුබිමේ අත්දකින්නේ චංචල ගතියකි. පිම්බීම හැකිලිම තිබෙන්නේ චංචල ගතියකිනි. මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමක් කර දෙනමින් ඊතා ගෞරවයෙන් පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ ගන්නා උත්සාහයට පින් අනුමෝදන් කරන අතර නිදුක් නිරෝගී සුවය පතන අතර නිවනින්ම සැනසීම ලැබේවායි පතමි. ඔය වෙන කෙනෙක් පිම්බීම හැකිලිම භාවනා කරගෙන ආවනම් ආනාපානදී භාවනා කරන දෙකේදී මොතෙන් ඩාට පස්සේ එකයි. ඔතෙන් එනකන් තමයි මේ අරමුණු වල වෙනස්කම්. එහෙම නැත්නම් පංගු බේරු තියෙන්නේ. නිටතරම ඇතිවෙමින් නැතිවෙමින් යන බව දකින්න තරමට ශාන්තතිය දකින්න තරමට භාවනාව ආවනම් මොන අරමුණ ගත්තත් ඔච්චරමයි කොහොමද කියනවනම් ওই රූප ධර්ම ආනපානෙ පිමේ නැත්නම් පිම්බීම හැකීම වේදනාවක් ගත්තත් කම්පනය චංචලයක් විතරයි. සංඥාවක් ගත්තත් කම්පන චංචල විතරයි. අපි මොනසේ සංස්කරණය කරත් ඒකත් කම්පන චංචල විතරයි. ඒතකොට මේ කම්පන චංචල තමයි මේ හැමදේම හටගන්න මූලික ශක්ති ප්‍රභවය. ඉතින් ඒ කම්පන චංචලය මට අයිති දෙයක් නෙවෙයි. ඒක තියෙනවා. ඒකේ ඕන දෙයක් හැදෙන්න පුළුවන්. රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්. ඉතින් ඒකේ තියෙන අරුම ගතියට ඒක රූපයක් හදනකොට සංඥා සංකාර විඥාන නැති වෙලා යනවා. වේදනාවක් හදනකොට රූප සංඥා සංකාර විඥාන නැති වෙනවා. සංඥාව කරන රූප වේදනා සංකාර විඥාන නැති වෙනවා. මොකක බාටපත් වෙනවද? ඒ දේ විතරක් ඉස්මතුලා පේනවා. ඒකෙන් ඒකෙන් ඒ වෙලාවේ වෙන දෙයක් හැදෙන්නේ නැහැ. ඉතින් අර හැදෙන දේ යනවා තමයි අපි කතන්දර ගොතන්නේ. මනාපමනා පහළ වෙන්නේ. ඒත් මේ හැමදේම ඉන්නේ මේ ගොජේකින්. මේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය. එහෙම නැත්නම් ඒකට සර්වඥංශ පාවිච්චි කරන සම්තතිය කියලා. the flux. ඒක දිහා බලාගෙන ඉන්න බැරි කම තමයි තියෙන්නේ. ඒක හරි කම්මැලි කරන සුළුයි. යා මූණට දමල ගන්නවා. එහෙම නැත්නම් ඒකාකාරී බලුවමනයක් වගේ. නිකන් පැහෙන රාකලයක් වගේ. නැත්නම් අසුචි වලක් වගේ. පණුව රිත්තක් ඉන්න ගොම වලක් වගේ. කොච්චර තම තම කොච්චර තම තම තියෙනවා. ඒක බලන්නේ හිටියොත් මේක බලන එක පිළීමක් තමයි. දුකක් තමයි. නමුත් අපි ඒක දකින්න කැමති නැති නිසා අපි අර හොඳට පදන් වෙච්ච අරමුණ පැත්තක තියේදී අලුත් අලුත් කාම අරමුණු වලට හිත දුවනවා. ඒ නිසා මේක මතු කරගත්තට පස්සේ භාවනාවේ දියුණුවක් බව සලකලා මේක වැඩි වේලාවක් බලන් හිටියොත් මේකට කාදාකවත් තෘෂ්ණා කරන්න. කාටවත් තෘෂ්ණා කරන්න බෑ. විරාගයක් ඇති කරන්න බෑ. නමුත් විරාගය පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන විරාගය කියලා දන්නවනම් මේ විරාගයේ වගේ විරංජනේ වීම කියලා බුදුහාමර පාවිච්චි කරන මේකේ රංජනය කරන්න දෙයක් නැහැ. විචිත්‍රත්වයක් නැහැ. බලුවමනක් පාටපත් වෙනවා. ඒක බලාගෙන ඉන්න පුළුවන් නම් තපස කියනවා. පැවිද්ද කියලා කියනවා. Brahmacharya කියලා කියනවා. එහෙම නැත්නම් විපස්සනා කරනවා කියලා කියනවා. එහෙම නැත්නම් විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා. මේ විවිධ කරුණු තියෙනවා මේක ඉන්න දෙන්නේ නැතුව අපි බිම දාන. නැත්නම් අලහප්පල දාන යෝගාවචරය ඒ හලාපන දිවත් එක රණ්ඩු කරන්න යන්න බෑ කවුරු ඇලැප්පුවත් ආයෙ ගෙනලා මේ தත්තට ගෙනත් තියෙන එක තමයි කරන්නේ. ඒක අනුග්‍රහකරනද කරනකොට තමයි තේරෙන පටන් අරගනි මේක හරි ප්‍රකෘති දෙයක්. අපි ඒක විකෘතියක් කරන තමයි මේ ජීවිතේ ජීවත් කරවන්නේ. මෙච්චර අනිත්‍ය දේ නීත්‍ය සංඥාවට දාගෙන සුඛ සංඥාවට දාගෙන සුභ සංඥාවට දාගෙන ආත්ම සංඥාවට දාගන්න ඕනේ මේක අපිට ආතතියක් ගෙනත් දෙන්න. මේකෙන් දුකක් එන්න නම් ওই කවදෝ යන කුණු කන්දලේ මම මාගේ කියා ගන්න ඕනේ. ඒකෝට තමයි දුකේ. ඔක මගේ නෙවෙයි මම බලන් ඉන්නවා. මේක සන්තතියක් කියලා දැනගත්තා නම් බුදුහාමරණට ස්තුතිවන්ත වෙනවා. භාවනාවට ස්තුතිවන්ත වෙනවා. සතුටුකුත් ඇති වෙනවා. හිතන්න බෑ මේ වගේ ගොජේකින් මේ වගේ සන්තතියකින් මේ වගේ පනුරිත්තකින් මේ වගේ අසුචි වලකින් කොහෙන්ද ප්‍රමෝදය උපදින්නේ කියලා. ඒක තමයි අපි මේ කමඨාන් සුද්ධ කරමින් බණ අහමින් කරන්නේ. ඒ නිසා මේකට ප්‍රමෝදේ කෝක වෙතත් අනුග්‍රහ කරලා වැඩි වේලාවක් හිත මේකේ පවතින ඉඩ අරින්නේ. එතකොට හිතට මේ වෙන්න ඕන දේ වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ඊයේ දින වැලිමලුවේ සක්මන් භාවනාව පිළිබඳ නිරීක්ෂණය ඔබ වහන්සේගේ උපදේශ පතා මෙසේ ඉදිරිපත් කරමි. පළමුව වම සහ දකුණ තබමින් পায় ගැටෙන විට දැනෙන සීතල උණුසුම මෘදු ගතිය, තද ගතිය ආදී නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ බර දරන ගතිය අඩු බවද, ඇදී එන බවද නිරීක්ෂණය කළෙමි. වාර කිහිපයක් වැලිමලුවේ සක්මන් කළ පසු ඉබේම ඔසවනවා, ගෙන යනවා, තබනවා දැනුන නිසා ඒ විදිහට භාවනා කළෙමි. පාදයේ ඔසවන විට දැනෙන බරගතියද ගෙනියන විට දැනෙන සැහැල්ලු ගතියද තැබීමේදී දැනෙන තද ගතියද දරණ ගතියද අනිකුත් වේදනාවන්ද නිරීක්ෂණය කළෙමි. ක්‍රමක්‍රමයෙන් සිහින් පියවර මෙනෙහි කිරීම නතර වී පාදවල ක්‍රියාව ගැන පමණක් පාදවල ක්‍රියාව ගැන දැනුම පමණක් ඉතිරි විය. පසුව සියල්ල නොදැනී ගොස් පාද පොළව මත පතිත වන බවක් පමණක් දැනුනි. මා નિરાයාසයෙන් ඉදිරියට යන බවක් දැනුනි. සිත ඒකාග්‍රව පැවති අතර පිටුපසට බැඳි අත්වල දැනුණු බරගතියද නැති වී ගියේය. මෙලෙස මිනිත්තු 40ක් පමණ සක්මන් කළෙමි. සක්මන් භාවනාවේ මෙවර ඇති වූ ප්‍රගතිය ගැන මට ගෙන දෙන්නේ සතුටකි. එහෙත් හෙට දින සිට සියලු බර දරමින් යෑමට තිබෙන සක්මන ගැනද සිතෙන විට ඇතිවනුයේ දුකකි. පර්යංක භාවනාව අද හිමිදිරි උදයේ පර්යංක භාවනාවට හිඳ ගතිමි. මා සාමාන්‍යයෙන් සතිය පිහිටුවන්නේ ඉරියව්ව අරමුණු කරගෙන වුවත් ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රගුණ කර ගැන්මට තිබූ කැමැත්ත නිසා හුස්ම බැලීමට යොමු වුනිමි. එහෙත් මට එයට අවධානය පැවැත්වීමට නොහැකි විය. මිනිත්තු 10කට පමණ පසු නැවත ඉඳගෙන ඉන්නා ඉරියව්වට සිත යොමා එහි ඇති ආකාර සහ සටහන් මෙනෙහි කරමින් සතිය පිහිටුවා ගත්ෙමි. හිත පිහිටුවාගෙන ටික වේලාවකින් ඊතා හුදකලා බවක් දැනුනි. කය නිසොල් මන්්‍ය සැහැල්ලුය වරින් වර සිතේ පැවති අවදිභාවය වැඩි වෙන බවක් දුටුවෙමි. වෙනදා දැනෙන ධාතුන්ගේ ක්‍රියාවන් මට මෙම පර්යංකයේ නොදැනුනි. පසුගිය පර්යංකවල දිගින් දිගටම දැනුණු ඊතා තද වේදනාවන්ද නොදැනුනි. කය ක්‍රමක්‍රමයෙන් වැగిරෙන බව පමණක් දැනුනි. ඉන්පසුව දැනුනේ කය කිලිපොළා සහ සමාවන්න ඉන්පසු දැනුනේ කය කිලිපොළා යන ස්වභාවයක් සහ සීතලකි. විටින් විට අවටින් සුලං හමන බවත් දැනුනි. ප්‍රීතිය දරා ගැනීමට බැරි වූවක් මෙන් හිස බිමටම වැగిරෙන ස්වභාවය දුටු වෙමි. ප්‍රීතිය ප්‍රකාශ කිරීමට මෙන් ඇතුළතින් ශබ්දයක්ද නිකුත් වනු දැනුනි. මේ తත්වයේ මිනිත්තු 3ක් 4ක් පමණ පවතින්නට ඇත. පක්ෂියෙක් තටුගසා සෙමෙන් සෙමෙන් අහසට නගින්නාක් මෙන් වැగిරුණු කය ක්‍රමයෙන් කිලින් වෙනු නිරීක්ෂණය කළෙමි. ඉන්පසු කය නිසොල්මන් වී සිත හුදකලා වී බොහෝ වේලා පැවතුණි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව ගොස් මේ වැඩසටහනෙන් මා අත්කරගත් ප්‍රගතිය ගැන ඔබ වහන්සේට සහ මෙහි සංවිධායකවරියට ස්තුතිවන්ත වෙමි. මේ සියලු පින් ඔබ වහන්සේට සහ සෑම දිනාට ධර්ම මාර්ගයේ තවදුරටත් ගමන් කිරීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි. අර gedරණ සයිස් එක තමයි තියෙන්නේ. භාවනා මූඩ් යන්නේ මේ හිට ගියාට පස්සේ මොකද කරන්න කියලා කට්ටිය දැන්ටම ගෙදර ගිහිල්ලා මට පේන්නේ. එනිසාර භාවනා ගැම්ම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අන්තික පින් දෙනකොට මයින් අර කාට හරි දෙනකොට මන්නේ ඊර්ෂ්‍යයි තියෙනවා. සංවිධායකයට මොකටද ආයෙ පින් දෙන්නේ? ඒ ඔක්කොම මයි පැත්ත දමන ඉවරනේ මම යනකොට ටික ටික දෙනවා. කාටවත් දෙන්න එපා. මට ඉන්න බුදුහාමර එහා පැත්තේ ඉන්න බුදුහාමරට පොඩ්ඩක් දෙකොල්ල එක තියලා තල්ලු කරන එකයි තියෙන්නේ කාටවත් දෙන්න යනවා දෙන්න ගියොත් එහෙම ඕගොල්ලෝ ඔළුව ඉතුමා ගන්න. මේ මේ ගෙදර ගියයි කියලා මොකුත් නෑ. ওই භාවනාදී තමන් ඔය ඔය කුණු කන්ද පංචස්කන්ධෙම තමයි අරගෙන යන්නේ ගෙදර ගියත්. ඕකමයි බලන්න තියෙන්නේ. ඉඳගෙන ඉන්නකොට ඒකයි, ඇවිදිනකොට මේකයි. ඒ කොහෙ ගියත් කන්දෙන් කන්දට කොටිය ගියාට පුල්ලි මාරු වෙන්නේ නෑ. නිසා ඉන්න ඉරියාවේ සතිය පිටව නැති ඉගෙන ගත්තා නම් ගෙදර කියලා දෙයක් නැත්තේ නේද මෙහි ගෙදර වගේ තේරෙයි ගෙදර ගියාම මෙහි වගේ තේරෙයි ඒක තමන්ගේ දක්ෂකම කොහමද යන්නේ ඉස්සෙල්ලා යෝගේ අධ්‍යක්ෂකම් ලැබලා තියෙනක ධෛර්යයක් දැන් ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කරගෙන යාමේදී වම දකුණ ලෙස පළමුව මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කරනවා ටික වේලාවකින්ම පොළවේ හා යටිපතුලේ ධාතු ගුණ අවබෝධ කරගන්නවා. ඉන්පසු භාවනාව කර කරනවා නොව ඉබේ කෙරීගෙන යන බවක් දැනෙනවා. අවට ශබ්ද නැසීගෙන යනවා. මේ වන විට ඔළුව හිරිවැටීගෙන යන්න පටන් ගන්නවා. තව ටික වේලාවක් යන විට ඇඟ පණ නැතුවක් මෙන් දැනෙන අතර ශබ්ද නැසී යයි. අවට රූප බොඳ වී යයි. S2 ඉබේම වැසෙන්නට ගනී. ඔළුවේ හිරිගතිය එක තැනකට එක් රැස් වේ. සැරව ගෙඩියක ගතිගුණ පෙන්눔 කරයි. නැවත සිත සිතුවිල්ලකට හෝ ශබ්දයකට මාරුවන විට අර ගෙඩිය ක්‍රමයෙන් තුනී වීගෙන යනු දැනි. තුනී වීගෙන යන ගතියක් දැනි. නිවසේදීද සාමාන්‍ය වැඩ කර කර සිටිනා අතර හෝ බස් එකේ යන විට දැස් පියාගෙන මම දැන් මෙතනෙයි අරමුණු කළ පමණින්ම අර ඔළුවේ gediyak වැනි දෙයක් ඇතිවේ. එසේම ශරීරයේ පුරා ගැහෙන දඟලන ගතියක් තිබෙනවා දකින්න පුළුවන්. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී අරමුණෙන් අරමුණට මාරුවන විට මේ සිදුවන ක්‍රියාවලිය ධර්මානුකූලව පහදා දෙන්නේ නම් අගේ කොට සලකමි. පර්යංක භාවනාවේදී මුල් දවස් දෙක ඇතුළත හා නිවසේදී පර්යංක භාවනාවට හිඳගත් විට ඇඟේ නලියන ස්වභාවයක් මුලින් අත්දකිනවා. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ ඊතා සියුම් රැලි දෙක තුනක් දකිනවා. ඉන්පසු මා අඩනින් අඩනින්දකට ගොස් හඳුනාගත නොහැකි ශබ්ද රූප කෑලි කෑලි සිහිනෙන් මෙන් දකිනවා. සමහර ඒවා මට හුරු පුරුදු ගතියකුත් සමහර ඒවා කවදාවත් පුරුදු නැති ගතියකුත් දැනෙනවා. නමුත් නිින්ද ගොස් නැති සතිය ඇති බවට විශ්වාසයකුත් තිබෙනවා. නමුත් ස්වාමින් වහන්ස දැන් ඒ తত্ত্বය නැත. පර්යංකයට වාඩි වී මම දැන් මෙතනෙයි අරමුණු කර ස්වල්ප වේලාවකින්ම කයත් හඳුනාගත නොහැකි අරමුණත් අල්ලාගත නොහැකි දෙයකටපත් වෙනවා හරියටම සුලි සුළඟකට අසු වුණා වගේ තවත් විනාඩි 35ක 40කට පසු පියවි තත්ත්වයට එන්නේද දීර්ඝ හුස්මකින් පසු ඒ පාදයේ වේදනාවකුත් සමගයි ඊතා තදට ඇතිවන මේ වේදනාව හරහා තුන් පාරක්ම යන්න පුළුවන් වුණා. වරහන් ඇතුලේ දින 9 ඇතුළත. නමුත් ස්වාමින් වහන්ස එය නිතර නිතර වගේ අත්දකින්නවා. එක් පාදයක් ඉවර කරනවත් සමගම අනෙක් පාදය පටන් ගන්නවා. සමහර වෙලාවට ඉවසා ගන්න බැරිව පර්යංකයෙන් නැගිටිනවා. ගරු ස්වාමින් වහන්ස මම ඊයේ මේකට උපක්‍රමයක් කළා. වේදනාව ආවා. වේදනාව පැත්තක තිබියදී මම මෙතන කියා වේගයෙන් සතියෙන් මෙනෙහි කළා. හිතට හෙල්ලෙන්නවත් දුන්නේ නැහැ. අතරතුර වේදනාව තිබෙනවාද කියා බැලුවා. ඇත්තටම තියෙනවා. නමුත් කිසිම කරදරයක් නැහැ. නැවතත් අර විදිහටම සතිය මම දැන් මෙතන කියා ඊට වේගයෙන් මෙනෙහි කළා. මම දන්නේම නැතුව වේදනාව හොරෙන්ම ගිහිල්ලා. නමුත් එහි ඇතිවීම හා පැවතීම දැක්කත් වැයවීම දැක්කේ නෑ. ගරු ස්වාමින් වහන්ස මාගේ ගැටලුව මේකයි. වේදනාව ඇතිවීම පැවතීම නැතිවීම වීරයෙන් යුතුව මෙනෙහි කළ යුතුයමද? එසේ නැතිව මේ විදිහට උපක්‍රමශීලීව බැලුවාම තවත් කමක් නැද්ද කියලායි. ඔබ වහන්සේට නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ වෙලාවේ බලන්නේ ඉන්නේ ඉරියව්වනේ ඉතින් ඒකේ මුලමඳාක දකින්න මිසක් පැත්තකින් එන වේදනාව මුලමඳාක දකින්න වෙන්නේ නැහැ. ඒක අතිරේක ලාභයක්. ඒ නිසා යම් දවසක සතිය හොඳට කෝඩු ගති, කෝල ගති නැතුව ඉන්න පටන් ගත්තොත් වේදනාව වෙන දිහා, පිචුම වේදනාව දිහා බලලත් මුලමඳාක බලන්න පුළුවන්. මේ ලියුමේ දෙතුන් පොලකම ඒ වගේ අර කෝල ගති, කෝඩු ගති මත වෙන හැටි ඒක කරන කරන යනකොට ඒ කෝල ගති, කෝඩු ගති නැතිව බලන්න පුළුවන් හැටිත් විස්තර වෙලා තිනවා. ගොනුවක් නැහැ නමුත් තොරතුරු තියෙනවා. ඉතින් ඒක නිසා වේදනාව ගැන බලන්න පුළුවන් වෙන්නේ වේදනාව දරා ගන්න බැරි මට්ටමට එනකොට නෙවෙයි. දරා ගන්න පුළුවන්කම තියෙද්දි ඇවිල්ලා යනවා දකින්න ඕන. එකකත් නෙවෙයි. නැවත නැවත දකින්න. ඒකට පේන්න පටන් ගන්නවා මේකේ ආස්වාසේ රාමෝම තමයි. ඒ ප්‍රස්ථාරමයි දුවන්නේ. ප්‍රස්වාස ප්‍රස්වාසේ ප්‍රස්ථාරමයි දුවන්නේ වේදනාවෙත්. හැම දෙයකම තියෙන එකයි. එතකොට අර ආනාපානෙන් ආස්වාද ප්‍රස්වාසයෙන් ඉගෙනගත්ත ප්‍රස්ථාරම තමයි මේකෙත් වැඩ කරන්නේ. එතකොට මේ බයෙන් නෙවෙයි බලන්නේ වේදනාව. දැන් බලලා තියෙන වේදනාවට බයයි. මේ වේදනාව දුරුවන් කරන්න අයියෙන් මෙනෙහි කරන ගමන් ඒ වෙලාවේ හිතන්න එපා. යම් දවසක් එයි වේදනාව දිහා එහෙම ද්වේෂයක් නැතුව නොදකින් නොපතන් නැතුව බලන්න එතකොට ඔය ඔය මුලමදාග ඔయిత වැඩිය Tamanට ප්‍රකාශ වෙන්න ඉඩ තියෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ මේ මා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරන හතරවෙනි දහම් ගැටලුවයි. මේ මා නිස්සරණ වනයේට පැමිණි ප්‍රථම අවස්ථාවයි. සක්මන අද මා සක්මන් කළේ වැලිමලුවේ. මුලදී ඊතා සතිමත්ව ඔසවනවා, තබනවා කියමින් සක්මන් කළෙමි. ඉන්පසු වරහන් ඇතුලේ විනාඩි 15කට පමණ පසු එම ක්‍රියාවලිය අනිච්චානුගව සිදුවිය. ක්‍රමයෙන් ක්‍රමයෙන් එහි වේගය වැඩි විය. මා ඉදිරිපිට පටලයන් බැඳී ඇත්තාසේ පෙනුනි. මා දෙපස ඇති සමාන්තර සිමෙන්ති රේඛා යාවීමට වෙර දරන්නාක්සේ පෙනුනි. වැලිවලට අඩි 4ක් පමණ උඩින් තවත් වැලි ස්තරයක් දුටු වෙමි. එය හරියට සරල අන්වීක්ෂයකින් බලන විටසේ පැහැදිලිව වැලි අංශු, දූවිලි අංශු, ජල අංශු සහ හිස් අවකාශ කොටස් පැහැදිලිව පෙනුනි. ඒ තුලින් මට දේවල් වල ඇතිවීම විපරිණාමය සහ නැතිවීම මෙනෙහි විය. ඊටමත් ශාන්ත බවක් දැනුනි. උපේක්ෂාවෙන් මේ දේවල් නිරීක්ෂණය කළෙමි. මාගේ සක්මන හමාර වන විට පැය එකක් හමාර වී තිබුණි. පර්යංක භාවනාව පර්යංකයට හිඳගෙන ඊටමත් කෙටි කලකින් මට මූලික කර්මස්ථානය වන ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගියේය. මීට පෙර ප්‍රශ්න වාර දෙකකින්ම ඔබ වහන්සේට ඉදිරිපත් කළ හිස කර්මාන්ත ශාලාවක් යයි කී කාල පරිච්ඡේදයේ නිමා වී ඇතිසයක් දැනුනි. එම කර්මාන්ත ශාලාව වසා දමා ඇතිසේය. ඊටමත් ශාන්ත බවක් හා සුවදායි නිස්කලංක බවක් දැනි. ඔබ වහන්සේගේ හරබර දේශනයේ මතක් වේ. ශීලය සහ සමාධිය ඊතා හොඳින් වැඩි ඇති බව දැනි. ප්‍රඥාවද වැඩිමින් පවතින බව වැටහි. පර්යංකයේ සිට නාම රූපවල ඇතිවීම නැතිවීම මෙනෙහි කෙලිමි. දුක්ඛ සත්‍ය මනාව වැටහෙන බව හැඟේ. පටිච්ච සමුප්පාදයේද වැටහෙන බව හැඟේ. එය හුදු වැටහීමක් පමණක් නොව මා විසින් අත්විඳීමක් බව වැටහි. මාගේ ඊළඟ පියවර කුමක් විය යුතුයදයි ඔබ වහන්සේගෙන් දෙපා නමද අසා සිටිමි. හිතින් මේ භාවනා වැඩසටහන නිමා වේ. මා මෙහි පැමිණෙනවාට වඩා විශාල අවබෝධයක් ලැබුවාසේ දැනේ. එයට ඔබ වහන්සේගේ බුද්ධිමත් මඟ පෙන්වීම සහ මේ පිම්බිමෙහි ආශ්චර්ය යන දෙකම උදව් වූ බව ප්‍රත්‍යක්ෂය. ඔබ වහන්සේට අනන්ත වාරයක් පින් දෙමි. මාමෙන් මෝඩ අසරණයින්ට පිහිට වීමට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අප විසින් අත්කරගත් සියලු පින්ද ඔබ වහන්සේට අනුමෝදන් වේවා. ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් සුව අත් වේවායි පතමි. ඔව් ගෙදර ගියාම ওই යක ආය කම්මල පට අරිනවා. යක ආය කම්මල ආය පටන් ගන්නවා. ඉතින් ආය දවසක් කම්මල වහනකම් භාවනා කරනවා. ඊට පස්සේ ආය ගිල කම්මල අරිනවා. ආය කම්මල වහන. ඉතින් ඕම කරලා කරලා කරලා මේ අපි යකාය කම්මල කියන්නේ ගෙදර තමයි කියලා තේරුම් ගත්ත දවසේ මේ ඇයට කන්න ඇත දුන්නත් කමක් නැහැ සමන්ත නැතත් කමක් නැහැ කියලා එනවා ඉදාට. අනිත් ඔය වැඩමුළු සංවිධායකට ස්තුති කරන්නේත් නැහැ. කරන්නත් එපා. මේක ඉතුරු කරලත් නැහැ. ඒ නිසා ගෙදර ගිහිල්ලා කරුණාකර කම්මර අරින්න. අරලා යකාට ඔය යකට දලන්න අරින්න. ඉතිරිලා ආයෙ බලන්න ඊට පස්සේ කම්මල සීද්ධිය ඇවිල්ලා ආයෙ භාවනා කරලා කම්මල වහින හැටි. ආයෙ කම්මල අරිනවා. ඒක තමයි හොදෝද මඩි දන්න රවුම් 7-8ක් කරකවන්නේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ යකා ගෙන්න ගන්නෙත් මම කම්මලත් උගේ. ඒකට ඉඩ දෙන්නෙත් මං. වහනවා නම් ඒත් මගේ ඇතේ තියෙන්නේ. ඉතින් ඒති ඒති මං කෝකටද වැඩිය කැමති කියන එක හත් අට සැලේක කෙරුවට පස්සේ තමයි Tamange ඡන්දේ කොහට තියෙන කියලා තේරෙන්නේ. ඉන්සයි මන්ට කම්මරීවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටියේදී ලනුපැදුරේ රළු බව පාදවල ගැටෙන ගතියත් හොඳින් දැනි. පාදවල සිහිය පිහිටුවාගෙන සිටින අතර දකුණු පාදයේ වඩාත් බර බවක් දැනි. රාත්‍රියේ පැයක් පමණ සක්මනෙහි යෙදී පර්යංකයට වාඩි වූ අවස්ථාවේ මුළු ශරීරයේම ඇතුළත පෙන ගොඩක් මතුවන ආකාරයක් දැනුනි. මුළු ශරීරයේම ධාතුන් ඇති වී නැති වී බිඳී යයි. යන ආකාරයත් බිඳි බිඳී යන සයක් විනාඩි 5ක පමණ කාලයක් දැනි දැනි තිබුණි. මෙය ශරීරයේ යථා තත්වයේ බව මාහට අවබෝධ විය. මෙය ඊතා සතුටින් අත්විඳෙමි. මෙතෙක් ධර්මයෙන් අසා තිබුණු මෙම අත්දැකීම ලැබීමි. වරහන් ඇතුලේ උත්පාත තිති බංග. ඊ타මත් සතුටින් බලා සිටි අතර ලෝකයේ ස්වභාවය මෙයම බවද අවබෝධ විය. මෙම අත්දැකීම කුමන தත්වයක් දැයි ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායස ප්‍රාර්ථනා කරමි. ඒක තමයි අසහනයක්ද නැද්ද කියන එක විතරයි වැදගත් වෙන්නේ. එහෙම දැකීම අසහනය දුරු කරන සාන්තිකර තත්වයක්ද නැත්නම් මේ මේ අවුල නිසා මේ ගොජේ නිසා මේ පෙන දාන ගතිය නිසා ප්‍රශ්න සැක මොකද්ද මේ කියන අවුලද්ද ඉතුරු වෙන්නේ කියන එක විතරයි දැනගන්න තියෙන්නේ. නිසා ඒක පිළිබඳව තමයි සැක නැත්තම් ඕකට යන්න ආරින්න. සැකනම් විතරක් බලන්න මේ කොයි දේ කරන්න ගියත් හිත ප්‍රශ්නයක් හදාගන්න. කොච්චර ඔය උත්තර කිව්වත් මේ මොකද්ද කියලා හරි ප්‍රශ්නයක් හදාගන්න. මේවට තමයි කෙලස් කියන්නේ. ස්ථානීය පහළ වෙනවා සැක. ඉතින් අපි ඒ ඒ සැකයට පොහොර ඒ සැකේ උස් කළ දක්වනවා. හුවා දක්වන්න යනකොට මේ ප්‍රපංච කළ යුතු නැත්නම්ක ප්‍රපංච කරනවා කියලා සාරිපුත්‍ර ස්වාමීන් මේ චෝදනාවක් ප්‍රපංච කළේ නැති තැනක ප්‍රපංච කරේ. ඉතින් ප්‍රපංචමයි වැඩේ. ඒ නිසා මේ වැඩෙන්නේ ගොජේ භාවනා වැඩෙනවනේ මේ මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න එපා. දෙන්න ගිය ගමන් වෙන්නේ පාරෙන් අතහැරලා කලාපාර වල හැරෙනවා. ප්‍රපංච කරනවා කියලා මේකට කියන නිසා තමන්ගේ අර භාවනා දිගට කරගෙන යන්න. එතකොට ඕවත් ඔය කෝල ගතිත්, කෝඩු ගතිත් ප්‍රපංචත් ක්‍රමයෙන් අඩු වෙන පටන් ගනී. අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක පෙරේදා 24 දින ධර්මදේශනයේදී අවංකව ශ්‍රද්ධා සිතින් භාවනා කරන්නෙකුට ඒයින් ලැබෙන ආනිසංස සහ එය බාහිරයට පෙනීමට නැතහොත් සමාජයෙන් කීර්ති ප්‍රශංසා ලැබීමට කෙනෙක් කරයි නම් වරහන් ඇතුලේ අවංක ශ්‍රද්ධා සිතින් තොරව එහි ආදීනවේනොත් ඊයේ 25 දින ධර්මදේශනයේදී දේශනා කරන බව ඔබ වහන්සේ පැවසූමුත් දේශනා කළේ නැත ගෞරවනීය ස්වාමින් වහන්ස එසේ කරන්නෙකුට වරහන් ඇතුලේ සමාජයෙන් ලැබෙන කීර්තියට ආසාවෙන් සිදුවන විශේෂ අකුසලයක් තිබේද ප්‍රශ්න දෙක ආර්ය පරිශ්‍රණයේ විද්‍යාත්මකව තහවුරු කරන්නට යෑමෙන් විද්‍යාඥයින්ට අකුසලයක් සිදුවෙනවාද ගෞරවනීය ස්වාමින් වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් සුදුසු පිළිතුරක් ලබා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා පළවෙනි ප්‍රශ්නෙට පොරොන්දු වෙන්නම් කියලා නෙවෙයි මම කිව්වේ ඉස්සරහට පැහැදිලි වෙයි කියලා. ඉතින් කරගෙන කරගෙන යනකොට පැහැදිලි වෙනවා. ඒක 24 ඉඳන් කිපුරුතර 25 ඉඳන් දෙන්න කියන පොරොන්දුක් විශේෂයෙන් එතන කියුනේ නෑ. කෙසේ නමුත් ඉතින් එහෙම සද්ධාාවක් නැතුව ඉල්ලයක් නැතුව භාවනා කරුවොත් ඒ පිටං කොට තමයි හම්බෙන්නේ. කොච්චර જાති කෙරුවත් ඔළුව නරක් වෙනවා. ඉතින් කියනවා භාවනා කළා පිස්සු වෙනවා කියලා. ඉතින් ලොකු chance කියන්නේ මේ පිස්සු භාවනා කරනවා කියන එකයි කියන්නේ තියෙන ඇත්ත නෑ. කියන්නේ පිසන් භාවනා කළ පිස්සු කියන්නේ. පිස්සු භාවනා කරනවා කියලා කියන්නේ මේ තරම් වටිනා දෙයක් දෝතින් අල්ලන්න ඕන එක කොමතින් ඇල්ලුවොත් ශ්‍රද්ධාව නැතුව මෙහෙ නැති අමාරු. මේ විදුලිය අත ගන්න ගියොත් දන්නේ නැතුව රබර් ග්ලව් එකක් දාන්න නැතුව එන ඉතින් අල්ලන්න නැතුව ඉන්නවට වැඩිය බොහොම අමාරුකටපත් වෙනවා. ඒ නිසා ඒකේ බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඉන්දින්න ශ්‍රද්ධාව හදා ගන්න ගතියකුත් මේකේ තියෙනවා. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. ඒක නැත්තම් ඉතින් දන්නේ නැති දේ දෝතින් අල්ලන්න ඕන දේ වමතින් අල්ලන්න යන්න එපා. අනිත් එක විද්‍යාවෙන් ඔප්පු කරන්න ඕනේ නෑ. බුද්ධ ධර්ම තනියම ඉන්න පුළුවන්. නමුතරේ අපි උපමා රූපක දේශ මේ වචන ගන්නවා. අපි දන්න භාෂාවට දාලා කියලා දෙන්න ඕන නිසා. ඒකේ විද්‍යාඥයන් පෞසිද්ධ වෙනවා කියන කතාවක් මට තේරෙන්නේ නැහැ කොහොමද ප්‍රශ්නයක් කොටනගන්නේ කියලා. මොකද්ද ඔය කීවිච නැති කොටසක් තියෙන ඒ ප්‍රශ්නේ. ඒ නිසා විද්‍යාව ගත්තේ නැති වුණාට බුද්ධ ධර්ම තනියම හිට ගන්න පුළුවන්. නමුත් අපි මේ ඉගෙනගෙන තියෙන විද්‍යුරු භාෂාව නිසා ඒ භාෂාවෙන් කියලා දෙන්න පුළුවන්. මේක තමයි ඔය ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ විද්‍යානුකූල භාෂාව හරහා අරක තේරුම් ගැනීමට උපමාවක් රූපකයක් නිදර්ශනයක් ගන්න එකයි කරන්නේ. ඒක විද්‍යාඥයන්ට පෞසිද්ධ වෙනවයි කියලා මම දන්නේ. කොහොමද ප්‍රශ්න නැගෙන්නේ කියලා. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම කරුණක් විමසීම සම්බන්ධවයි. මෙකල අප සමාජයේ බොහෝ සෝවාන් ආදී සතරඵල ලැබුවන් සිටි. වරහන් ඇතුලේ බුදුවරුන්ද සිටි. ගාල්ල ප්‍රදේශයේ සහ ගම්පහ ප්‍රදේශයේ අප මෙම සතරඵල ලැබුවන් හඳුනා ගැනීමට හැකි වේද? මෙම කාරණාව අද දින ධර්මදේශනාවේ දී ඊතා කෙටියෙන් පැහැදිලි කර දෙන සීක්වා ඔබ වහන්සේට নমස්කාර වේවා මොකද්ද මේ මම අඳුනගත්තයි කියලා අපිට තියෙන ලාභේ Taman රහත්ද නැද්ද කියලා අඳුරන එක නම් බුදුහාමරෝ අගය කරනවා. එක්කෙනෙක් රහත්ලා හිටියොත් බැරි වෙලාවත් හරි භයානකයි මොකද එයාට වැඳ වැඳ ඉන්න මිසක ඊට පස්සේ Taman රහත් වෙන්න යන්නේ නැහැ. භයානක දෙයක් තමයි මේ බාහිරේ රතන් වංශේ නමක් දකින්න එක. එදා ඉඳලා ලෙව කකා කොණ්ඩේ බිම දාගෙන මේ කුඩින් වඩින්නේ කියන රහතන් වහන්සේ පිටිපස්ස යනවා මිසක්කා. ඌ භාවනා කරන නිසා රහතන් වහන්සේලා බාහිරේ නැහැ. Taman තුල පුළුවන් නම් ගන්න නැත්තන් නැහැ. ඒ නිසා ඒක එක්කනා මොන જાති කිව්වත් බාහිර ගන්න කෙනා තමයි එයා රහත් කරවන්නේ. එයා සෝවාන් කරවන්නේ. එයා බුදු කරවන්නේ. ඉතින් කියන්නා කදී කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න තමන්ගේ වැඩේ මේ පැත්තක තියලා මේ අනුන්ගේ සීනි කරණ්ඩයි. අනුන්ගේ කේන්දර බලණ්ඩයි. අනුන්ගේ බලන්න ගිහිල්ලා අපි මේ මිසු කරන යන වැඩේට එහි කිව්ව වෙනවා. අපිට මේ කරන්න දෙයක් තියෙනවනේ පැය 24මත් කරලා ඉවර කරන්න බැරි වැඩක් තියෙනවා. මොකට මේ අනුන්ගේ account හොයන්නේ? කිසිම තැනක පුදුසහස කියන්නේ නැහැ. බද්දවග්ගිය කුමාරොන්ට කිව්වේ ඔය පරවේසියක් ගැන බලන්න යන්න එපා. උඹ ගැන බලන්න කියලා. සිස්තිනාව ගියේ එදාට ගත්ත වේසි ආයුධ ටික අරගෙන පැනලා ගිහලා රත්තරන් බට්ටු ගන්න ගිහින් මේකත් එක්ක ඇලේ අඹාගෙන යන බුදුරජාණන් සමරලා අහවල් ලකුණු තියෙන වෛශ්‍යාව දැක්කලද කියලා. ඊට පස්සේ අහනවා වැඩගත් වෙන්නේ මේ අනු වෛශ්‍යාවක් ගැන හොයන එකද තමන් ගැන හොයන එකද කියලා. අපිත් මේ ධ්‍යාන පිස්සු පිහට්ටෝ කියන දේවල් පිටිපස්සේ යනකොට අපි නොදැනුවත්වම පිස්සු පිහට්ට වෙනවා. ජනමාධ්‍ය කියන්නේ ඕකම තමයි. මේ තන්නේ කර ජනමාධ්‍යෙන් ඇති කරගත්ත ප්‍රශ්නයක් ජනමාධ්‍යින් මිනිස්සු නෑ කියලා මන්න අපිට නෑ නෑ ගාල්ලේ පුදුත් නෑ අපිට ගම්පහ පුදුනුත් නෑ අපිට. මොකද පත්‍ර කියවන්නේ? ටෙලිවිෂන් නෑ. නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබට පුළුවන් නම් බුදු වෙන්න නැත්නම් බුදියාපන්. දෙකේ එකක් වෙතයි. ওই වගේ දේවල් හොයනට වෙන්නේ නම් බුදියක බුදු වෙනවට වෙන්න බුදියනේ බුදියන එක හොඳයි. මේ ලෝකයා මේ මේ වගේ භාවනා කරන කට්ටියත් හොයන්නේ මොනවද? අගේ කරන්නේ මොනවද? අධික අවධානය යොමු කරවන්නේ කොහෙද කියලා බලනකොට පිස්සු හොඳ එක තියෙන්නේ මට පේන්නේ. සාමාන්‍ය පිස්සු නෙවෙයි. පිස්සු හොඳ එක තියෙන්නේ. කරුණාකරලා පිස්සන්ට පිස්සු කියලා ඉන්න අරින්ද තමයි සතියෙන් ගත කරන්නේ. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔය ප්‍රශ්නේ පටන් ගත්තා හරිනේ. දැන් අපිට තියෙන පැයකොත් විනාඩි 5ක් විතර වගේ කාලයක් සක්මන් සඳහා දැන් ප්‍රශ්න නැත්තම්. එහෙම නැත්තම් කාටට වෙන කියන්න කරක් දෙයක් තියෙනවා නම් විනාඩි 5ක විතර කාලයක් ඉතුරු වෙලා තියෙන අපේ වෙන් කරගත්ත ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ. දැයි විශේෂ ප්‍රශ්න තියෙනවා අපි නම් මේක සක්මන සඳහා අරගමු. අපි 3ට වෙනකන් සක්මන් භාවනා යෙදෙනවා. 3ට රැස් වෙනවා නැතත් සාමූහික පරියන්කයක් සඳහා ඒ මතක් කිරීම සමගම අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.